ඒ උතුම් ධර්මය අපේ ප්‍රායෝගිකව අපි තුල අවබෝධ කර ගැනීම තමයි වැදගත්ම දේ බවට පත් වෙන්නේ. ධර්මයේ ඉගෙනගත්ත තවත් එක පුද්ගලයෙක් ලෝකෙ බිහි වෙනවට වඩා මේ කියන ධර්මයන් ජීවිතයට යොදාගත්ත තමා තුළ ප්‍රත්‍යක්ෂ කරන මේ තුල හිත පිහිටවල කෙලෙස් සංසිඳවන කෙලෙස් දුරු කරන අකුසල ධර්මයන්ට ප්‍රතිපක්ෂව කටයුතු කරන ඒ උතුම් ප්‍රතිපදාවකින් යුක්ත වෙන බවට තමයි අපිට ධර්මය අනුග්‍රහ කරන්නට අවශ්‍ය වෙන්නේ. තව විදිහකින් කියනවා නම් අපි පුද්ගල බව ගොඩනගාගත්ත අපේ මානසික ස්වභාවය සම්පූර්ණ වෙනස් බවකටපත් වෙන්නට අවශ්‍ය වෙනවා. එනිසා අපි අපේ ජීවිතේ ඇත්ත ඇති හැටියට දකින්න යනකොට අපිට ලෝකේ යථාර්ථය කියලා අවබෝධ කරගන්නට තියෙන්නේ වෙනත් දෙයක් නෙමෙයි. කෙනෙකුට පුළුවන් නම් Taman ජීවත් වෙන තැන Taman හදාගෙන විඳින බව තේරුම් ගන්නට එහෙමත් නැතිනම් වර්තමාන මොහොත පිළිබඳව අවබෝධ කරගන්නට අතීත අනාගත දෙකට නොපැමිණ තමන් වර්තමානයේ තුල ඇති කරගෙන ධර්මතාවයේ පිළිබඳව සිහිය නුවණ පවත්වන්නට අනේ තුල තමයි ප්‍රතිපදාව තියෙන්නේ. සිහිය පිහිටුවීමේදී සතිපත්තාණය අපිට සිහිය පිහිටවන්නට උපකාර කරන ධර්මයක්. ඒ වගේම නුවණ පවත්න්නට නම් අපිට ඒ නුවණ දිවෙන්නට අවශ්‍ය ධර්මම ධර්මමය කාරණාවන් අවශ්‍ය වෙනවා. මුළු ප්‍රතිපදාවම එකට එකතු කරලා කියන්නට කියලා කිව්වොත් අපිට එක පිටක් කොට දක්වන්න පුළුවන් තනි වචන දෙකකට සංග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා සති සම්පජඤ්ඤය කියලා. සිහිය සහ නුවණ. මුළු නිවන් ප්‍රතිපදාවම කියලා කියන්නේ සිහිය සහ නුවණ. ඒ සිහිය සහ නුවණ තමයි වැදගත්ම කාර්යය සිද්ධ කරන්නේ. සිහියෙන් ඉඳලා නුවණින් ප්‍රතිකර්ම සපයන එක. ඒ නිසා අපිට ජීවිතයේ අද දවසේ සිද්ධ කරන්නට අවශ්‍ය වෙනවා සිහිය සහ නුවණ කියන දේ තුල මනස යොමු කරන එක පවත්තන එක. අපිට හැම තැනකදීම අපේ පණිවිඩය පවර්ලා දෙන්න වෙනවා මේ සිහිය සහ සති සම්පජඤ්ඤේ නැමැති මේ ශ්‍රී ශීඝ්‍ර දූතය වලට. මේ පින්නතුන් අහලා ඇති කිංසුකෝපම සූත්‍රය සතරමන් හන්දියක ඉන්න නගර හිමියන්ට පණිවිඩ පවර්ලා දෙන්නට කියලා පැමිණෙන ශීඝ්‍ර දූතය වල ගැන දක්වන උදාහරණය ශීඝ්‍ර දූත යෝලක් ඇවිල්ලා පෙරට පුරස්තිමායේ පුරස්තිම දිශාවෙන් නැගෙනහිර දිශාවෙන් ඇවිල්ලා මේ ශීඝ්‍ර දූත යෝලක් ඇවිල්ලා පණිවිඩේ පවර්ලා දීලා ආමගින් ආපසු යනවා. මේ ශීඝ්‍ර දූත යෝල කියලා කිව්වේ සති සම්පජඤ්ඤයේට සිහිය සහ නුවණ. සතර මංහන්දිය කියලා කිව්වා සතර මහා ධාතුවට තව නමක්. සතර මහා ධාතුව. මැද ඉන්න නගර හිමියට කිව්වා විඥානය. මේ විඥානයේ නැමැති මේ නගර හිමියට අර සීඝ්‍ර දූතයෝ වල සති සම්පජඤ්ඤයෙන් තමයි පණිවිඩය පවරලා දීම සිද්ධ කරන්නේ. අපි අද අවිද්‍යාවෙන් ඇසුරු කරනවා කියලා අපිට ඇති බවට ගන්න ලෝකයේ පූර්ණ වශයෙන්ම ගොඩනගෙන්නේ ඒද මනෝවිඥාණය තුල. දැනගන්න දෙයක්. දකින්න දෙයක් කියලා කියනවට වඩා අපිට කියන්නට සුදුසුම දේ තමයි දැනගත්ත දෙයක්. අපි පුද්ගලයෙක් දකින්නව නෙමෙයි පුද්ගලයෙක් දැනගන්නවා. gedara දකින්නව නෙමෙයි gedara දැනගන්නවා. අපි අවට ඉන්න අය දකින්නව නෙමෙයි අපි අයට අවට ඉන්න අය පිළිබඳව දැනගන්නවා. ඒ ඔක්කොම මනෝවිඤ්ඤාණයෙන් විඤ්ඤාය වෙන ධර්මතාවයක්. සබ්වේ ධම්මා මනෝවිඤ්ඤාණ ධාතුයා විඤ්ඤායයන් ඒ සියලුම ධර්මතාවයන් මනෝ විඥාන ධාතුවෙන් විඤ්ඤාය වෙන ධර්මතාවයන්. එතකොට මේ මනෝ විඥාන ධාතුවෙන් විඤ්ඤාය වෙන ඒ සියලු ධර්මතාවයන් අරඹය අපිට මනෝ විඥානයේ පිළිබඳ අනවබෝධයත් ඒ වගේම ඇහැට පෙනෙන පැත්තට නැවත යොමු වීමත් කියන කාරණය මත අපිට භෞතික ලෝකය අද දකින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. කොටින්ම කියනවා නම් අවිද්‍යාවේ ප්‍රතිඵලයක් විදිහට අපි ඉපදෙන්න කලින් තිබුණු ලෝකයක් ඒ වගේම අනාගතේට ඉපදෙන්න තියෙන ලෝකයක් හදාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි සම්පූර්ණම අපේ අද වර්තමාන ජීවිතයේ වර්තමාන දෘෂ්ටිය වර්තමාන මානසික මට්ටම අපි පූර්ණ වශයෙන් ඇති කරගෙන තියෙන්නෙම ඇත කියන මේ දෘෂ්ටි කෝණය තුළ ඉඳලා එමත් නැතිනම් ඇහැ පැත්ත පිරිසිඳ නොදන්නකම හිතේ ඇති කරගත්ත හිතෙන් විඳින හිතෙන් දැනගන්න දේ පේන දේට අයිති දෙයක් හැටියට අපි කරන සිහිපත් කිරීම ඒ දේ අනුව කරගත්ත පවත්තන මානසික මට්ටම මත. එනිසා අපිට අද දවසේදී ධර්මයේ අධ්‍යයනය කරනකොට ධර්මයේ විමසලා බලනකොට මේකම ඔයගොල්ලන්ට භාවනාවක් බවට පත් වෙන්නට අවශ්‍යයි තවත් එක පන්තියක් බවට පත් නොවේ. ඒ කියන්නේ අපිට ওই කාරණාවේ ওই තියෙන ධර්මතාවයන් පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ශුන්‍යත ධර්මයේ පිළිබඳව යථාර්ථයේ දකින නුවණක් අපිට ඇති වෙන්න අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා අපි මේ ධර්මය හොඳින් අපේ ජීවිතයට විමසලා බලලා හොඳට අවබෝධයක් ඇති කරගන්නට යනකොට අන්න ඒකට උපකාරයක් විදිහට තමයි අපිට මේ කතා කරන ධර්ම කාරණා ජීවිතයට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට ඇති වෙන්නේ. එතනදී අපි දිගින් දිගටම රූපකාරණයේ සාකච්ඡා කළා ඒකේ ආයතන ටික පිළිබඳව අපි දීර්ඝව සාකච්ඡා කළා පහුගිය දේශන ගණනාවකම පසුගිය දේශනාව තුළ අපි සමුච්ඡයක් විදිහට අරගෙන කතා කළා සියලුම ධර්මතාවයන් එකතු කරගත්ත කැටි කරගත්ත දැනුමක් විදිහට ලෝකයේ පිළිබඳව ලෝකාන්තගමන සූත්‍රයේ දක්වනවා වගේ අපි ඇහෙන් ගත්ත රූප සංඥාව ඇත්ත කරගෙන කනෙන් ගත්ත ශබ්ද සංඥාව ඇත්ත කරගෙන ගහන සංඥාව, ජීවහා සංඥාව, රස සංඥාව ඒ වගේම ගන්ධ සංඥාව, පොට්ටබ්බ සංඥාව කියන මේ බාහිර රූපේ පිළිබඳව ඇති කරගත්තු සංඥාවක් ඇත්ත කරගෙන අපි හදාගෙන තියෙන ලෝකයේ පිළිබඳව. එතකොට හැම වෙලාවකදීම අපි සංඥාමය මට්ටමක් ඇසුරු කරනවා. චේතනාවෙන් පිළියෙල කරලා දෙනවා ඒක එළියේ බාහිර භෞතික ඇති දෙයකට. මනෝවිඤ්ඤාණය නැමැති මේ ටැංකියෙන් එක මොහොතකටවත් එළියට නොගිය අපිට මේ මට්ටම තුලම රැඳෙනවා මේ මට්ටමම ඇසුරු කරනවා නමුත් අපි දන්නේ අපි මුළු ලෝකයක් ඇසුරු කරනවා කියලා හිතෙන්ම පිළියෙල කරලා දෙන වේදනා සංඥා දෙකක් විඳිනවා අපි දන්නේ මහා විශ්වයක් අපි දකිනවා වගේ අපි හැම වෙලාවකදීම දුර බලනකොට ළඟ තියෙන දේ අපිට පේන්නේ නෑ වගේ අපි උඩ බලාගෙන ඉන්නවා ළඟ තියෙන දේ නොපෙනී. ඒ වගේ ලෝකේ යථාර්ථය ලෝකේ තියෙන ස්වභාවය අපි ළඟ තියෙනකොට අපි ළඟ තියෙන දේ බලන්නේ නැහැ. අපි රූකඩ බලන්නේ බවට පත් වෙලා තියෙනවා. මේ විඥානයේ නැමැති මායාකාරය මේ රූකඩ නැටුම නටවනකොට අපි රූකඩ නැටුම අනුව රස විඳින්න බවට පත් වෙලා වෙලාවකට hina වෙනවා වෙලාවකට අඬනවා, වෙලාවකට වැළපෙනවා, වෙලාවකට දුක් වෙනවා. සම්පූර්ණම අපේ අපේ ජීවිතේම ගොඩනගාගෙන තියෙනවා මේ රූපඩ නැතුම බලන්නෙක් විදිහට. අනාත්ම ධර්මතා ටිකක් පවතින තැනක අපි පුද්ගල බවක් ආරෝපණය කරගෙන පුද්ගල බවක් ගොඩනගාගෙන ඒ රූකඩ නැතුම රස විඳින්න බවට පත් වෙලා ඒ නිසාම සම්මත වශයෙන් ගත්තොත් අද අපි අම්මා තාත්තා දූ දරුවෝ කියලා ඥාති හිත මිත්‍රයෝ ටිකක් අල්ලගෙන ඒ ටික උපාදාන කරගෙන ජීවත් වෙනවා. මෙතනින් මැරිලා ගිහිල්ලා තව තැනක උපදිනකොට එතන තියෙන පුද්ගල බව ඇත්ත කරගෙන එතන තියෙන ධර්මතා ටික අනුව ජීවත් වෙන. එතකොට මේ සියලුම පරිසරය අතහැරිලා. සමහර විට අද ජීවත් වෙන අය අද අපේ ඥාතීන් අද අපේ දූ දරුවෝ අද අපේ දෙමව්පියෝ හෙට දවස වෙනකොට අපේ සතුරුම ආය බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. අපි අකමැතිම ආය බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ලෝකේ යථාර්ථයක් විදිහට ගත්තාම මේ විඥානයේ නැමැති මායාකාරයට පුළුවන්කම තියෙනවා මේ නතුම ඕනම ජවනිකාවක් එයාට ඕන විදිහට සකස් කරලා දෙන්න. අපිට තියෙන්නේ රස විඳින එක පමණයි. ඒ නිසා අඬන දර්ශනය ආපු ගමන් අඬන්න අපි ලෑස්ති. hina වෙන දර්ශනය ආපු ගමන් hina වෙන්න අපි ලෑස්ති. ගැටලුව තියෙන්නේ අපි හැමදාම ඔය මායාකාරයාගේ වහල් බවට ජීවත් වහල් වෙලා ජීවත් වෙන එක. ඒ නිසා අද දවසේදී අපිට පුළුවන්කම ලැබෙන්නට අවශ්‍යයි ඔය මායාකාරයාගේ වහල් බවට අහු වෙන්නේ නැතුව ජීවත් වෙන්න. අපිට පුළුවන් නම් පවතින යථාර්ථයේ රූපද නටවන්න දිහා බලාගෙන ඉන්න. අන්න එතකොට අපිට පෙනේ රූකඩේ නතර නැතුම් බොරුවක් කියලා. මොකද අපිට රූකඩ නටවන්නව පේන නිසා. ඒ වගේ අපිට මේ ගේ හදාගෙන යන වඩුවව අද අපිට දකින්නට වෙනවා. ගහකාරක දිත්තෝසී පුනගේ හන්නකාහසී මේ ගහකාරක මේ ගෘහය කරන තෘෂ්ණා නැමැති වඩුව මම ඔබව දැක්කා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ගේ හදන කෙනාව. තව විදිහකින් කිව්වොත් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ රූකඩ නැටුම පිළිබඳව තියෙන යථාර්ථය. එනිසා අද අපිට අවබෝධ කරගන්න මේ ධර්මය අපි කතා කරන්නේ අන්න ඒ රූකඩ නැටුම නැටවෙන තැන පිළිබඳව දැනගන්න අවශ්‍ය නිසා. තව දුරටත් මේක රස විඳින්නෝ වෙලා තව කෙනෙක් පෙන්නන පෙන්නන දේ අනුව අඳන්න වැළපෙන්නට නොයන අය බවට පත් වෙන්නට අපිට අවබෝධ කරගන්නට අවශ්‍ය වෙනවා එහෙම කරන්නට නම් මේ රූකඩේ දිහා බලාගෙන ඉන්නේ නැතුව ওই ලනුව සම්බන්ධ වෙලා තියෙන්නේ කොහෙටද කියන එක අවබෝධ කරගන්න එක. ඒකට තමයි අපි කතා කළ සියලු ධර්ම කාරණාවන් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. අපි මේ සියලු කාරණා එකතු කරලා ගත්ත සමුච්චය තුල කතා කරගත්ත අවබෝධ කරගත්ත යම් දෙයක් එකතු කරලා ගත්ත නුවණ. ඒ තමයි ලෝකේ යථාර්ථයේ විදිහට අපිට හම්බෙන්නේ අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති පෙරනුපිදීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතා ටිකක් කියන එක. එතකොට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මතා ටිකක් ආයතන ටිකක් එක්ක කරන ගනුදෙනුවක්. ඒ කිසිම තැනක සත්වයෙක්, පුද්ගලයෙක්, මිනිසෙක්, දූදරුවෙක්, දෙමව්පියෝ, යාන වාහන මොකුත් තිබුණේ නැහැ. අනාත්ම වර්ණ සටහන, අනාත්ම ශබ්දයක්, අනාත්ම ගන්ධයක්, අනාත්ම රසයක්, අනාත්ම ස්පර්ශයක්. හුදෙක්ම චිත්‍රයක් විතරයි. ඒ චිත්‍ර මාත්‍රය ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නැති වෙලා යන එක. දියසායන් චිත්‍රයක් වගේ. ඊට පස්සේ අර කාටුන් එකක වගේ අපිට පේනවා ඒක ටිකක් වෙනස් වෙනකොට කලින් තිබුණ එක තමයි වෙනස් වෙලා තියෙන්නේ කියලා. දැන් අපිට ඇවිදින මිනිස්සු බලන්න පුළුවන්. යන වාහන බලන්න පුළුවන්. ඇයි? යන්නට තැනක් සහ ආපු තැනක් තිබුණ නිසා. ඒ නිසා දැන් ඔය යන්න තැනක් තිබුණෙත් ආපු තැනක් තිබුණෙත් මෙතන ඉඳලා අහවල් තැනට ගියා කියලා තව තැනක් ගැන කතා කරන්නේ ආපු තැනක් ගැන කතා කරන්නේ ආපු තැන තියෙන සහ යන්න තැන තියෙන අපි මේ ආයතනය ගැන අපිට හොඳ නුවණක් ඇති වුණොත් අපිට යථාර්ථයක් පිළිබඳව නුවණක් තියෙනවා ආපු තැනක් හෝ යන්න තැනක් ගැන කතා කරන්නේ නෙමෙයි ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන ධර්මයක් නම් අපිට ආපු තැනක් තියෙන විදිහක් නැහැ මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ටික මෙතනම ඉතුරු නැතුව නිරුද්ධ වෙලා නම් අනාගතයට යන්න තැනක් නැහැ අපිට මේ સિદ્ધාන්තයේ පිළිබඳව පූර්ණ නුවණක් තියෙනවා. මේ නුවණ තමයි වැදගත්ම දේ බවට පත් වෙන්නේ. එනිසා ආයතන ධර්මතා ටික පිරිසිඳ දකිනකොට අපිට ලොකු නුවණක් අවශ්‍ය වෙනවා ආයතන ධර්මතා ටිකේ ඇත්ත පෙන්වන කාරණාවදී. මේ එකකවත් පෙර තිබුණු බව සහ අනාගතයට යන බවක් නැත්තම් ලොකුම ගැටලුව තියෙන්නේ මේ ටික ඔක්කොම විඳින එකම තැනක් හසු වෙන එක. කොහෙද අපිට මනෝවිඥානය අත්දැකීම? රූපයක් දැක්ක දැකපු බව වින්දේ දැකපු දේ දැනගත්තේ කොහෙන්ද? දැකපු දේ අරඹය අපි දැනගත්ත ලක්ෂණ ටික මනෝවිඥානයේ පැත්තෙන්. ගන්ධයක් අපිට දැනුණ ගන්ධය පිළිබඳව අපි දැනගත්තේ ගන්ධයේ තලුමරණ විඳින මට්ටමට ගියේ කොහෙන්ද? මනෝවිඥානයේ පැත්තෙන්. රසය ඒ වගේම ශබ්ද ස්පර්ශ මේ හැම දෙයක්ම අපි වින්දේ සම්පූර්ණම දැනගන්න මට්ටමට ගියේ මනෝවිඤ්ඤාණය පැත්තෙන්. දැන් ඔන්න අපිට එක දෙයක් පෝෂණය කළා. මේ සියලු පැත්තෙන් ආපු කාරණා ටික එක දෙයක් පෝෂණය කළා. ඒ තමයි මනෝවිඤ්ඤාණය නැමැති මේ එකම ධර්මය. මේක මේ තේරුම් ගැනීමට පහසුව පිණිස අපි කතා කළාට මේක තැනක තියෙන දෙයක් ගැන කතා කරනවා එහෙම නෙමෙයි. නමුත් අපි පෝෂණය කළගත්ත ආචේගාමී ප්‍රතිපදාවක් රැස් කරගත්ත ආශ්‍රව ධර්මතා විදිහට. දැන් අපිට තියෙනවා අහපු දේවල් ලෝකේ ඕන තරම් තියෙනවා. ඊය අහපු දේ අපිට අදහන්න පුළුවන්. ඊය අහපු සින්දුව අදහන්න පුළුවන්. ඒ වගේම ඊයේ බලපු දේ අද බලන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඊයේ විඳපු දේවල් අනාගතයට විඳින්න පුළුවන්කමක් තියෙනවා. හිතපු දේවල් ගැන හිතන්න පුළුවන්කමක් තියෙනවා. ඇයි ඒ හිතපු කෙනා ඒ විඳපු කෙනා මේ පැත්තේ නිර්මාණය වුණ නිසා අද ඔබට හිතෙයි මම මෙතන ඉඳලා යනකොට ඔයගොල්ලෝ හෙට දවසේදී මේ කාරණාව බැලුවොත් ඔය ඉදිරිපසින් තියෙන දෙයක් පිළිබඳ හෙට දකිනකොට ඔයගොල්ලන්ට ඊයේ තිබුණු විදිහටම අදක් තියෙනවා කියලා. හැබැයි ඇත්තටම ඊයේ තිබුණු විදිහටම අදක් තියෙනවා කියලා ඔයගොල්ලෝ එළියට ඇඟිල්ල දික් කරනකොට Tamange පැත්තෙන් සිද්ධ වෙලා තියෙන දේ මොකක්ද? තමන්ගේ පැත්තෙන් ඊයේ හිටපු කෙනා තාම ඉන්නවා කියන බව තුල අපි රැඳිලා තියෙනවා. ඒ නිසා හැමදාම ඉන්න කෙනා ගැන අපි කටයුතු කරනකොට ඒ ඉන්න කෙනා ගැන කරන කටයුත්තත් එක්කම තියෙන දෙයක් ගැන කරන කටයුත්තත් එක්කම මේ පැත්තේ ඉන්න කෙනා රැස්වීමට ගිහිල්ලා අපි ගනුදෙනු කරන්නේ ආයතන හයෙන්ම රැස් වෙන ඔන්න ඔය පුද්ගල බවත් එක්ක. ඒ නිසා අපිට හැම පැත්තෙම මේ මහා ස්රෝතස් කෙලස් නැමැති මේ මහ සැඩ පහරවල් ටික ඇවිල්ලා එක තැනක් පෝෂණය වෙනවා. අපිට මේ පෝෂණය වෙන තැන සම්පූර්ණම නැති කරන්න නම් අපිට සිද්ධ වෙනවා දෙආකාර පැවැත්මකට යන්න. ඒ තමයි එන පැත්ත වහන එක, තියෙන දේ හිස් කරන එක. සීලයෙන් කරන දේ, සමාධියෙන් කරන දේ තමයි අලුතෙන් අලුතෙන් එකතු කරගන්නේ කේ වේගය අඩු කරලා වහලා දාන එක. ප්‍රඥාවේ නුවණ ලක්ෂණය තමයි ඥාන දර්ශනයේ ලක්ෂණය තමයි ඇතුළත රැස් කරගත්ත දේ අස් කරලා දාන එක. එතකොට අපිට පේනකොට අපි Taman තුල ගොඩනගාගත්ත Taman Tamanට රැස්වුණු බවක් තුලයි ජීවත් වෙන්නේ කියලා. ඒක බොහොම වැදගත් දෙයක් බවට පත් වෙයි. මොකද අපි හැම මොහොතකම කටයුතු කරන්නේ Taman Tamanට රැස්වුණු ධර්මතාවයක ඉඳලා. අනුන් කියලා හිතාගෙන තමන් කියලා රැස් කරගත්ත තමන්ගේ වේදනා සංඥා දෙකම අසුරු කරනවා. අම්මා ගැන හිතනවා කියලා තමන් තමන්ගේ මනස පැත්තෙන් ගෙනල්ලා දෙන ලක්ෂණ ටික අරමුණු කරනවා. තව දෙයක් ගැන හිතනවා කියලා ජීවිතයක් ගැන හිතනවා කියලා තමන් කරගත්ත ලක්ෂණ ටික අසුරු කරනවා. මම දෙයකට කැමති නෑ කියලා කැමති දෙයකට අකමැත්ත ඇති කරගන්නකොට පටිගය ඇති කරගන්නකොට මේ මේ පැත්තේ තමන් කියන බවට නිකාන්ති තණ්හා වශයෙන් තණ්හා කරලා තියෙනවා. එතකොට අපි හැම මොහොතකදීම මේ අවිද්‍යාව භව තණ්හා කියන දෙකට පවත්තලා තියෙන ඒක නිසා මේකට කියනවා මූලක්ලේශ කියලා. ඔය අවිද්‍යාව භව තණ්හා දෙක මූලක්ලේශ විදිහට අපිට හැම තැනකදීම සසරේ අරගෙන යන්න හේතු කරලා තියෙනවා. ඒ නිසා අද අපිට ආයතන පිරිසිඳ දැක්ක යුතු වෙන්නේ ඔන්න ඔය මට්ටම දුරු කරගන්න. සලායතන නිරෝධයට හිත තැබිය යුත්තේ ඔය අවිද්‍යාව සහ නොදන්න අවිද්‍යාව සහ නොදන්නා බව මත ඇති කරගත්ත ස්කන්ධ ටිකට කරන තණ්හාව දුරු කරගන්නට එහෙනම් අපිට පෙන්වන්න වෙනවා මෙතන සිද්ධ වෙන යථාර්ථයක් විදියට හේතුඵල ධම. ඒ ඒ මොහොතේ ඇති වෙන ධර්මතා ටික පිළිබඳව තත්ත්ව තත්ත්ව විපස්සති කිව්වේ ඒකයි. බද්දේ කරත් සූත්‍රයේදී යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං අතීතේ යම්තාක් දේවල් තිබුණා නම් ඒ ටික ප්‍රහීනමයි ඒ ටික දුර වෙලා අපත්තං ච අනාගතං අනාගතේට තාම දෙයක් පැමිණිලා නැහැ පච්චුප්පන්නං ච යේ ධම්මේ වර්තමාන පච්චුප්පන්නයම් ධර්මතා ටිකක් තියෙනවා නම් තත්ත තත්ත විපස්සති ඒ ඒ තන නුවණින් ඉන්නවා ඒ ඒ තන නුවණින් ඉන්නවා කියන එකෙන් අදහස් කළේ අද ඔබට පවතින්නට අවශ්‍ය වර්තමානයේ ගැන නුවණක් විතරමයි කෙනෙක් ওই කාරණාව තුළ සමහර වෙලාවට කල්පනා කරන්න පුළුවන් කවුරුත් ජීවත් වෙන්නේ වර්තමානයේ තුලනේ අතීතය තුල නෙමෙයි කියලා. නමුත් වර්තමානයේ තුල ජීවත් වෙන අපි වර්තමානයේ කියන එකට අතීත අනාගත ලේබල් ගහන එක නෙගැටලුව. අතීත අනාගත දේ හොයාගෙන යන එක නෙගැටලුව. අතීත දැකපු දේ අනාගතේ හොයාගෙන යන එක ප්‍රශ්නේ. අතීත දැකපු දේ වර්තමානයේ දකින දේ ප්‍රශ්නේ නැත්නම් අපිට සමාජය තුළ සමහර වෙලාවට ඇහෙනව කතා බහක් අපි වර්තමානයේකට හිත ගන්න අවශ්‍ය නැහැ නේද? බල්ලු බලල්ලු ජීවත් වෙන්නේ වර්තමානයේ තියෙන දේත් එක්ක තමයි. එහෙනම් මේක අවශ්‍ය දෙයක් නෙමෙයි කියලා විවිධ මිත්‍යා මතවාද අපිට සමාජය තුළ ඇහෙනවා. නමුත් ඇත්තටම බැලුවොත් එහෙම මෙතන පේන තියෙන දේ තමයි වර්තමානයේ කියන එකට අපි වර්තමාන මොහොත ඇසුරු කරන තැනක අපි ගහලා තියෙන පරණ ලේබල් එකනේ. සීනි බෝතලේ ගහන්න අවශ්‍ය දේ අපි ලුණු බෝතලේ ගහලා හරියන්නේ නැහැ. එතකොට අපි සීනි කියලා හිතාගෙන ලුණු පාවිච්චි කරනවා. ඒ වගේ අපි හැම වෙලාවකදීම වර්තමානයේ කියන දේ ඒ වගේම සුදු පාට තමයි. ඒ වගේම කුඩු කුඩු වගේ ටිකක් තමයි තියෙන්නේ. අපි ඒ ටික ගහලා හරියන්නේ නැහැ අරගෙන අනිත් බෝතලයක වගේ කියලා. ඒ වගේ ඊයේ දැකපු එකක් ගැන අද ඔබට සිහිපත් කරන්න පුළුවන්කම තියෙයි. හැබැයි ඊයේ දැකපු දේ ගැන සිහිපත් කරනවා කියලා දැන් මේ වෙලාවේදී මනෝ මානසික මට්ටමින්ම උපද්දපු දෙයක්. මනෝමයම උපද්දපු සංඥාවක් සිහිපත් කරගත්තා මිසක නැතිනම් චිත්තජ රූපයක් සිහිපත් කරගත්තා මිසක ඊයේ තිබුණු දේ සිහිපත් කළා නෙමෙයි ඊයේ තිබුණු දේ ඉපිද ඒ මොහොතේ ඉතුරු නැතුවම නිරුද්ධ වුණා නම් ඒ දේ ගැන ආයෙ සිහිපත් කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ ගැන දැන් හිතන්නේ වර්තමානයේ. හැබැයි වර්තමාන මොහොතේ රැඳෙන වර්තමානයේ මනසින් ධර්මාරම්මණයක් උපද්දලා මනසින් ඒක දැනගන්න මොහොතේදී ඔබ ගහන ලේබල් එක මොකද්ද? ඔය ලුණු බෝතලයට තමයි සීනි බෝතලේ ලේබල් එක ගහන්නේ. වර්තමාන මොහොතේ විඳින දේට ගහනවා අතීත දේ මම දැන් දැනගත්තේ කියලා. ඊයේ තිබුණු gederai මම සිහිපත් කළේ කියලා. දැන් ඔබ සීනි කියලා හිතාගෙන ලුණු ටික දාගන්නවා. හැබැයි විපාක තියෙන්නේ දාගන්න මොහොතේදී නෙමෙයි බොන මොහොතේදී වගේ ඔබට ඊයේ තිබුණු දේ බලන්න යන හේතු ටික සකස් වෙලා උප්පත්තිය පිණිස ප්‍රතිසන්දිය හදන්න හේතු ටික සකස් කරන තැනදී තමයි විපාකයේ තියෙන්නේ. බලන එකේ නෙමෙයි තිබුණු දෝෂය. අනාගතයට ප්‍රතිසන්දිය පිණිස අරගෙන යන එකේ. ඒ වගේ අපේ ජීවිතේ අපිට තියෙන දේ තමයි හැම වෙලාවකදීම අතීතය තුළ අපි අනාගතය තීරණය කරන එක. දැකපු දෙයට දැකපු තැනට ආපහු යන්න පුළුවන්කම තියෙනවා. ඒ ඇති බවට ගත් අරමුණ නිසා අපි කතා කරලා තියෙන උදාහරණය මේ වෙලාවේදී නැවත සිහිපත් කරගත්තොත් කන්නාඩියේ තිබුණු ත්‍රිසංගත සතෙක් වගේ කියලා. කන්නාඩියේ තිබුණු ත්‍රිසංගත සතාට පුළුවන්කම තියෙන ඒ කන්නාඩියට නැවත නැවතත් එබෙන්න නැවත නැවතත් තමන්ගේ රූපේ බලන්න. එක කුරුල්ලෙක් දවස් ගාණක් හරියටම එකම වෙලාවට ඇවිල්ලා කණ්ණාඩිය ළඟට ඇවිල්ලා කණ්ණාඩියට කොටනවා. ඒ සතා හිතාගෙන ඉන්නේ තව කෙනෙක් ඇතුලේ ඉන්නවා කියලා. ඊළඟ දවසේ එන්නේ ආපහු ඇතුලේ ඉන්න කෙනා බලන්න බලාගෙනමයි. එතනින් යන්නේ ඇතුලේ කෙනා ඉන්නකොට මම යනවා කියන අදහසින්මයි. එතකොට දැන් මේ සතාගේ ජීවිතය දිහා බැලුවොත් හීනකින්වත් ඇත්තේ නැහැ ඇතුලේ මම එදෙනකොටම ඇති වෙනවා මේ මම අයින් වෙනකොටම අයින් වෙනවා කියන නුවණ දර්ශනේ එයා ළඟ ඇත්තේ නැහැ. දර්ශනේ තිබුණා නම් එයා කවදාවත් විදුරුට ඇවිල්ලා කොටන්නේ නැහැ. ඒ දර්ශනේ නැතිකම නිසා එයා මොකද කරන්නේ? පුළුවන් හැම වෙලාවකදීම ඇවිල්ලා විදුරුට කොටනවා. ඇයි අතුල කෙනෙක් ඉන්න නිසා. ඒ වගේ අපේ ජීවිතේ හැම වෙලාවකදීම අපි හිතාගෙන ඉන්නේ බාහිරතේ තියෙනවා කියන සංකල්පය තුළ ඒ තියෙනවා කියන සංකල්පය තුළම ආයතන ටිකෙන් හරහා අපිට ඇවිල්ලා තියෙන නිසාම ඒ ටික ඇසුරු කරනවා ඒ ටික ඇසුරු කරමින් තියෙන දේ විඳින්න පුළුවන් විදිහට නැවත ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන් විඥාන ටිටියක් සකස් කරගන්නවා විඥාණයට පවතින්න පුළුවන් තැනක් භූමියක් ක්ෂේත්‍රයක් සකස් කරනවා ඒ ක්ෂේත්‍රය සකස් කරනකොට අපිට දුගතියකට යන්න පුළුවන් හේතු ටිකක් තියෙනවා සුගති වලට යන්න පුළුවන් හේතුත් තියෙනවා හැම තැනකටම බීජ එකතු කරලා තියෙනවා අපි දක්ෂ ගොවියෝ අපි හොඳ ගොවිතැන් කරනවා හැම මොහොතකම අපි බීජ සකස් කරනවා බීජ සකස් කරලා ඉතුරු කරලා තියෙන අනාගතයට වපුර ගන්න ඒ ඒ තන වපුරපු බීජට අනුව ආසන්න ලැබෙනවා එක අස්වැන්නක් වපුරනකොට ඒ එක බීජයක් වපුරලා ලබන අස්වැන්න බොහෝයි. ඒ බොහෝ අස්වැන්නක් ලැබෙනකොට තව තවත් වැඩිපුර බීජ එකතු කරගන්නවා. ඕක තමයි අපේ ගමන වෙලා තියෙන්නේ. අටකොටු පුරවලා හැමදාම බීජව බීජ වලින්ම ඒ නිසා අපි හැම වෙලාවකදීම මේ නිත්‍ය සංඥාව මත පදනම් වෙලා කටයුතු කරන ලක්ෂණයෙන් දුර වෙන්න තමයි අපිට කතා කළේ වර්තමානයේ කියන තැනට සිහිය ගන්න පුළුවන් නම් අතීතයේ එක්කන්තයක් අනාගතයේ එක්කන්තයක් වර්තමානයේ මැදයි කියනකොට අතීතාන්තය අතහැරලා අනාගතාන්තය අතහැරලා එයාට වර්තමානයේකට සිහිය පවත්වන්න පුළුවන් නම් මේ වර්තමානයේ පවතින යථාර්ථයක් නෙමෙයි මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව දකින්න පුළුවන් නම් ඒකෙන් එයාට හොඳ නුවණක් ගෙනල්ලා දීලා තියෙනවා කලින් ඉඳලා ආව නෙමෙයි අනාගතයට යනව නෙමෙයි කියන නුවණ. එහෙනම් ඔබට කවදාවත් එළිය නතර කරපු තැනකට නැවත යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකෙන් කියන්නේ ඔබට කවදාවත් වෙන තැනකට ආයෙ යන්න පුළුවන් කමක් නෑ සිහිපත් වෙන්නේ නෑ කියන එක නෙමෙයි. අපි ගිය දේශනාවේ මතක් කළා වගේම ප්‍රාංශුලබ්බේ ඵලේ ලෝභා දුද්බාහුරිව වාමනහ වෙන්න එපා. ගෙඩි කඩා ගන්න ආසාව නිසා මිටි මිනිස්සෙක් උඩ පනිනවා වගේ උඩ තියෙන ගෙඩි කඩා ගන්න දඟලන්න එපා. මේකෙන් හිතන්න එපා එහෙනම් කොහොමද අපි සිහිපත් කරලා යන්නේ නැත්නම් එහෙනම් අපි දරුවෝ සිහිපත් කරලා දරුවා ළඟට යන්නේ නැද්ද? දරුවා බලන්න යන්නේ නැද්ද? පන්සල සිහිපත් කරලා අපි පන්සලට යන්නේ නැද්ද? මේ කියන්නේ සිහිපත් වෙන නොවන කතාව නෙමෙයි සිහිපත් වෙන තැන තමන්ගේ මනස පැත්තෙන් උපද්දන දේ ගැන තියෙන දැනුමක් ගැන. නුවණක් ගැන ඥාන දර්ශනයක් ගැන අපේ තියෙන මේ දැනුම නැතිකම ඒ විද්‍යාව නොදන්නකම අපිට තියෙන සිහිපත් කරන දේ එළියේ තියෙනවමයි කියලා තියෙන දේ බලන්න යනකම. තියෙන දේ එතන නැති වුණොත් නැතිවීමේ දුක විඳින්න වෙනකම. අර කෙනාට තියෙන බව නැති නිසා නැතිවීමේ දුක කවදාවත් එන්නේ නැහැ. ඒ නිසා එයා යථාර්ථය අවබෝධ කරගත්ත කෙනෙක් බවට පත් වෙලා. ඒ නිසා මේ හැම වෙලාවකදීම කතා කරන්නේ අපි ඉන්න භූමියේ මේ රූපේ තියෙනවමයි කියලා හිතාගෙන ඉන්න සාස්ත්‍රයේ ਸਰවාස්තිවාදයේ තුල ඉඳලා නෙමෙයි. එහෙම නැතිනම් කිසිම දෙයක් නැහැ සියල්ලම මනස පිළිබඳ වූවක් කියන විඥානවාදී මතක් නෙමෙයි. එහෙනම් මේ ගොඩනගලා තියෙන එක දෙයක් මත ඒ තමයි හේතුඵල ධමයක් කියන දේ. මේ හේතු ටික ඇතිකල්ලි හටගත්තු ධර්මතාවයන් යම් කිංචි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. ඒ සියල්ලක්ම හටගත්තු දේ ඉතුරු නැතුව නැති වෙලා ගියා. මේක සාක්ෂාත් කරන්න පුළුවන් නම් ඒ හොඳටම ප්‍රමාණවත් බවට පත් වෙනවා. ඒ නිසා තමයි අපිට පෙන්න්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ත්‍රිලක්ෂණයකුත් අපිට දැක්වෙන්නේ. කෙනෙක් අනිත්‍ය සාක්ෂාත් කරනවා නම් එයා අනිත්‍ය සාක්ෂාත් කරනකොට එයාට නිමිති වශයෙන් ගන්න දෙයක් ලෝකේ ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ ඒතන අනිත්‍ය සාක්ෂාත් කළා. ඇහැට ගැටුණු රූපය එතනම ඉතුරු නැතුව නිරුද්ධ නම් ඒ නිරුද්ධ වෙච්ච ධර්මතාවය නැවත ඇති බවට නිමිති අනුනිමිති පවත්වන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. එයා නිමිති තිබෙන්නේ නැහැ. නිමිති නොතිබ්බ නිසාම නිමිති රහිතව එයා ජීවත් වෙනවා. ඒකට කියනවා අනිත්‍ය සාක්ෂාත් කිරීම නිසා එයා අනිමිත්ත චේතෝ විමුක්තියටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. අනාත්මය අවබෝධ කරලා කෙනෙකුට පුළුවන්කම තියෙනවා ශුන්‍යත චේතෝ විමුක්තියටපත් වෙන්න. සත්පුද්ගල ආත්ම භාවයෙන් නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ. සත්වයක් නෙමේ පුද්ගලයෙක් නෙමේ ශුන්‍යතාවයක පැවැත්මක්. එතකොට මේ ශුන්්‍යතාවය කියන එක අවබෝධ කරගන්න පුළුවන්කම තියනවා ශුන්්‍යත චේතෝ විමුක්තියකටපත් වෙන්න පුළුවන්කම තියනවා කුමක් ප්‍රත්‍යක්ෂ කළොත්ද අනාත්ම බව ප්‍රත්‍යක්ෂ කළොත් අනාත්ම බව ප්‍රත්‍යක්ෂ කරන්න ඔබට පුළුවන් කමක් නැහැ මේ ආයතන ටික ඇති දෙයක් හැටියට හම්බෙනවා නම් කෙනෙක්ගේ ඇහක් කෙනෙක්ගේ කනක් කෙනෙක්ගේ සද්දයක් කෙනෙක්ගේ කෙනෙක් අහන දෙයක් හැටියට කෙනෙක් විඳින දෙයක් හැටියට ඔබට හම්බෙනවා නම් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් යුක්ත පුද්ගලයෙක් ඔබට හම්බෙනවා නම් අන්න ඔබට කිසිම දවසක හිස් වෙලා නැහැ. ඔබට නොසිස් දෙයක් පාවිච්චි කරන්න හම්බෙලා. නොසිස් කියලා කිව්වේ කුණ වලින් නොසිස්. පුද්ගල භවෙන් නොසිස්. ඒ පුද්ගල බවත් එක්ක එන දුක් ටික ඔබට නිකම්ම හම්බෙනවා. එතකොට දැන් අපිට නොසිස් බව තියෙන්නේ හැම වෙලාවකදීම ශුන්්‍යත බව නැති නිසා. අපි ආයතන ටික කතා කරනකොට කතා කළා ශුන්‍යෝ ශුන්‍යෝ ගාමෝ පේසෝ. හිස් ගමක්. හිස් ගමක් කියන එකෙන් ওই ලොකු අර්ථය මෙතන සැක්කුණා. එතකොට මේ ආයතන ටික හිස් ගමක් විතරක් වෙන තැනක අපිට පේනවා එහෙනම් මේක නොසිස් වෙන්න මේ ඇතුලේ පුද්ගලයෙක් එක දිගට ජීවත් නොවුණු බව අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් මේක හිස් ගමක් විදිහට දැක්කොත්. ඒ ඒ ආයතනේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව. අපි කියලා කරලා නෙමෙයි කවුරුත්. හේතු ටික හැදුණා, හේතු ටික ඇතිකල්ලි හටගත්තා, හේතු නිරෝධයෙන් නිරුද්ධ වුණා. එතකොට හේතු ටික හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනකොට ඒකේ ලෝකේ පවතින යථාර්ථය, ලෝකේ පවතින ධර්මය. ඒක අපි කතා කළත්, නොකළත්, අවබෝධ කළත්, නොකළත් ලෝකේ පවතින යථාර්ථය තමයි හේතු ටික ඇතිකල්ලි හටගත්ත බවත්, හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුණ බවත්. එතකොට මේ හේතු ටික ඇතිකල්ලි හටගත්ත හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙච්ච ධර්මතාවය පිළිබඳව අපි අවබෝධ කරගන්නවා නම් අපිට තේරෙනවා අනාත්මයි. ඒ එක දිගට පවතින ආත්මයක් පනවන්න තැනක් නැහැ. අනාත්මයි කිව්වේ මේ කිසිම කතාවක් නැතුව ආත්මයක් නැහැ කියන දේ නෙමෙයි හේතුඵල ධර්මකින් ගත්ත උත්තරයක්. ඒ උත්තරේ තමයි එක දිගට පවතින ආත්මයක් පනවන්න තැනක් නැහැ. ඇයි? මේ හේතු ටික ඇතිකල්ලි හටගත්ත හේතු නිරෝධයෙන් නිරුද්ධ වුණා. එතකොට හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙච්ච කාරණය නිසාම කියනවා අනාත්ම ධර්මයක්. අනාත්මයි. එතකොට අනාත්මය සාක්ෂාත් කරන ඔහුට අනාත්මය තුල චේතෝ විමුක්තියකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඇයි ස්පර්ශ ආයතන හයේම ශුන්්‍යත භවය අවබෝධ කරගෙන ස්පර්ශ ආයතන භවයේම හිස් බව තුල යාරඳිලා ඒ හිස් කියලා කියන්නේ හිත තියෙනකොට ලෝකෙ මොකුත් අරමුණු වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. අරමුණු නොවන බව එයාට තේරෙනවා නම් ඒකත් අරමුණක් තමයි. එකයි ශුන්්‍යත කියලා යන සංඥාවක් තියෙනවා නම් ශුන්්‍යත සංඥාව කියලා හිස් බව අරමුණු කරන එකත් නොසිස් බවක්. එතකොට මේ කතා කරන්නේ ශුන්්‍යත බව කියලා හේතු ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන දර්ශනය දැකලා හදාගත්ත ශුන්්‍යත චේතෝ විමුක්තියක් ගැන. එතකොට මේ විදිහට අනිත්‍ය අනාත්ම විදිහට සාක්ෂාත් කරන එයාට අනිත්‍ය දැක්කනම් අනිත්‍ය සාක්ෂාත් කරනකොට ප්‍රනිදි නෑ ප්‍රාර්ථනා නෑ ඊයේ දැකපු රූපය අනාගතයටත් හොඳයි කියලා ඊයේ විඳපු වේදනාව අනාගතයටත් හොඳයි කියලා අනාගතයට බලාපොරොත්තු වෙන බවක් නෑ අපි හැම වෙලාවකදීම ප්‍රාර්ථනාව තියෙන අතීතයට සාපේක්ෂව අනාගතයට ගන්න තමයි ලේබල් එක ගහලා පැත්තකින් තියන්නේ ඒ නිසා අපි හැම මොහොතකම අතීතයට සාපේක්ෂව ජීවත් වෙනවා අනාගතේ ගොඩනගනවා. යම් කෙනෙක් අතීතේ ඉතුරු නැතුව නිරුද්ධ වුණා වර්තමානයේක ඒ ඒ තන නුවණ පවත්තනකොට හේතුඵල ධමයක් හේතු නිසා ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන දෙයක් ගැන අන්න ඒ කෙනාට අනාගත සංඛ්‍යාත ප්‍රණිදි ඇත්තේ නැහැ. අනාගතයේ සංඛ්‍යාත ප්‍රාර්ථනා නැහැ. ඒ ප්‍රාර්ථනා නැති නිසා ඒ කෙනාට කියනවා අපනිපුත චේතෝ විමුක්තිය සාක්ෂාත් කළා. දැන් කොහෙද මේ දැක්කේ? ස්පර්ශ ආයතන හයේ අනිත්‍ය සාක්ෂාත් කළා. එයා අනිමිත්‍ය චේතෝ විමුක්තිය උපදවගත්තා. ස්පර්ශ ආයතන හයේම අනාත්ම බව සාක්ෂාත් කරලා හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙලා යන ධර්මයක් හැටියට අරමුණු කරගෙන එයා තේරුම් ගත්තා ශුන්්‍යත බව ස්පර්ශ ආයතන හයේම තියෙන ශුන්්‍යත ස්වභාවය පිළිබඳව. ඒ වගේම මේ අනිමිත්‍ය සහ ශුන්්‍යතේ දැකීම නිසා මෙයාට ඇති වුණ අපනිහිත බවකුත් අනාගතයට ප්‍රණිදි කියලා තියෙන ප්‍රාර්ථනාවලට නමක්. අනාගතයට ප්‍රාර්ථනා කරන බවක් බලාපොරොත්තු වෙන බවක් ප්‍රණිදි. ප්‍රණිදි සංඛ්‍යාත දේ ඔහුට උපදින්නේ නැතුව ගියා. එනිසා ඔහු අපනිහිත චේතෝ විමුක්තිය සාක්ෂාත් කරගත්තා. දැන් මෙන්න මේ ශුන්්‍යත අනිමිත්ත අපනිහිත චේතෝ විමුක්තියටපත් වෙන්න පුළුවන්කම තියෙනවා අනිත්‍ය අනාත්ම දුක සාක්ෂාත් කිරීම තුළ. කොහෙද දැක්කේ? එක දිගට තිබුණු ධර්මතාවයක් නෙමෙයි ස්පර්ශ ආයතන හයම ස්පර්ශ ආයතන හයේ Nirodhema. ඒ ටික දකිනකොටම එයාගේ චේතෝ විමුක්තිය ඇති උනේ. එතකොට දැන් අපිට ප්‍රත්‍යක්ෂ කරන්නට තියෙන්නේ ස්පර්ශ ආයතන හය ඇත්ත කරගත්ත මෝඩ මනස අපිට තේරෙන්න වෙනවා. ඒ වගේම ස්පර්ශ ආයතන 6 ඇත්ත කරගෙන ජීවත් වීම තුළ ඇතිවෙන ආදීනවයත් ඒ වගේම ස්පර්ශ ආයතන 6 ඇත්ත කරගෙන විඳින්න හදන ආස්වාදයේ පිළිබඳව දකිනකොට අපිට නිස්සාරණයට මාවතක් වෙනවා. ඒ තමයි හේතු නිසා හටගත්ත හේතු නැති වෙනකොට නැති වුණ ධර්මතාවය ගැන අපි ඇති බවට හිතාගෙන විඳිනකම මෝඩකමක් හැටියට අපිටම තේරෙන වෙලාවක්. එනිසා මේ මෝඩකම අපිට තේරෙනවා නම් ඒක බොහොම වැදගත් දෙයක්. එනිසා දැන් අපිට පෙන්වන්න වෙනවා හිතට නෑ ඔය බොරුවක් ඇසුරු කරන්න කියලා. ඇසුරු කරන බොරුව නොදකින තාක් ඔබ රූකඩ රංගනේ රස විඳින්නෙක් නරඹන්නෙක් විතරක් වෙලා තියෙනවා. යම් මොහොතක ඔබ දැක්කොත් ඔය රූකඩ රංගනේ නටවන ඒ මායාකාරය දිහා ඔබට ඔය රංගනේ බලන්න තියෙන ආසාව දුර වෙලා යයි. ඇයි? ඔබ ඒක යථාර්ථයේ දකින නිසා. ඒක යථාර්ථය අවබෝධ කරගත්ත නිසා. ඒ නිසා දැන් අපිට අපේ ජීවිතය තුළ අවබෝධ කරගන්න තියෙන දේ මොකද්ද? ඇත්තටම ජීවත් වෙන්න කියන තැන. ඇහැට රූපේ ගැටෙන මොහොත අපි ඇත්තටම ජීවත් වෙන තැන. අපි ජීවත් නොවන තැන ඇහැට ගැසු රූපේ ගැන හිතාගෙන අපි ගෙවල් දොරවල් යාන වාහන මුළු ලෝකෙම හදාගත්ත තැන කවදාවත් ජීවත් වෙන්නේ නැති තැන කවදාවත් යන්න බැරි තැනක් ඇත්තටම තිබුණු ධර්මතාවය හටගෙන නිරුද්ධ වුණ තැනක අපි හදාගෙන විඳිනවා. එනිසා දැන් අපිට ස්පර්ශ ආයතන 6 පිළිබඳව කරන ආයතන ධර්මතාවයන්ගේ දක්ෂ වෙනවා කියනකොට ඔන්න ඔය සලායතන Nirodhe පිළිබඳ ගිය මනසක් අපිට ඇති වෙලා තියෙන්න ඕනේ. සලායතන Nirodhe පිළිබඳව ගිය මනස තුළ අපිට පේනවා අපි හදාගෙන විඳින මෝඩ මනස ලක්ෂණයත් යථාර්ථයක් විදිහට පවතින දේ ඇහැ රූප දෙක පුරේජාත වෙනකොට වේදනා සංඥා සංඛාර ටික පුරේජාතයි කියලා කියන්නේ කලින් හටගත්තා. පුරාණ විපාකේ නිසා ඇහැ හැදලා දුන්නා. ඇහැ ඇති කල්හි රූපේ පතිත වීම සිද්ධ වුණා. ඇහැ රූප දෙක පුරේජාතයි. රූපේ පතිත වුණ බව නිසාම මේ පටිඝ සම්පස්සේ නිසා පස්සපච්චය වේදනා පස්සපච්චය සංඥා පස්සපච්චය සංඛාර ස්පර්ශ ප්‍රත්‍යයෙන් එයාට වේදනා සංඥා සංඛාර කියන නාම ධර්මතා ටිකක් ඇති කළා. ඇහි බිඳුණු බවට විඳ බිඳුණු බව හඳුනගත්තා සංඥාව විඳුණු බව ගැන හිතුවා. ඇහ බිඳුණු බව ගැන. එතකොට සංඛාරය. වේදනා සංඥා සංඛාර මේ තුන ඇති මොකක් නිසාද? ඇහැට රූපේ ගැටුණු නිසා. එතකොට ඇහැ රූප පුරේජාතයි මේ ටිකට කියනවා පච්චාජාත. පස්සේ හැදුනේ. එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය. නාම ටිකෙන් විතරක් නෙමෙයි. අර රූපේ ඇහැ බිඳුණු බවට යන නුවණ නිසාම ඇහැ බිඳුණු බව නිසා ඇහැ බිඳුණු බව දැනගත්ත මේ විඥානයේ නාම රූප ප්‍රත්‍ය මේ තුන මේ ටිකම වැය වෙලා ඇතියට තියෙනවා විඥානය කියන පැනවීම. දැන් ඔන්න ඔය මට්ටම තමයි සම්පූර්ණම රූපයේ නියෝජනය. රූපේ ඇති බවට හම්බුන තැන උතන. රූපේ විඳිනවා කියපු තැන උතන. රූපය අසුරු වුණා කියපු තැන ওই ටික. ওই ටික හටගෙන ඉතුරු නැතිව නිරුද්ධ වුණාට පස්සේ ওই ටික අරමුණු කර කර නැවත මනසට උපදින ලක්ෂණ ටික ගැන හිතලා තමයි අපි අම්මව දැනගන්න මොහොත, තාත්තව දැනගන්න මොහොත, දරුවව දැනගන්න මොහොත, ගෙවල් දැනගන්න මොහොත, නෑදෑයෝ හිත මිත්‍රයෝ අපි දන්න දකින ලෝකේ දැනගන්න මොහොත. එතකොට ඒ සියලුම දේ අවිද්‍යාව පැත්තෙන් ඇයි පවතින යථාර්ථය ඉතුරු නැතුව නැති වෙලා නිරුද්ධ වුණ බව නොදන්න කම නිසා දැක්කේ gedara වෙලා අපිට. දැක්කේ අනාත්ම වර්ණ සටහන දැක්කේ gedara වෙලා. ඇහුවේ අමරතේව මහත්මයාගේ සින්දුවක් වෙලා. අනාත්ම සද්දය ශබ්දයට අර කොහොම ටික ගලපලා දැන් අපි කොහෙන් ගියත් අන්තිමේටම පෝෂණය කරගෙන තියෙන එක තැනක්. ඒ තමයි නැවත නැවත රැස් කරගත්ත තමන්ගේ ලක්ෂණය. නැවත නැවත රැස් කරගත්ත මේ තමන්ගේ ලක්ෂණය නිසා තමන් අවබෝධ කරගන්නවා හැම වෙලාවකදීම තමන් ලෝකේ ජීවත් වෙන බවට ජීවත් වෙන්න තමන්ට තව ලෝකිකුත් බාහිර තියනවා කියන සංඥාව ගිහිල්ලා තියෙනවා දැන් පූර්ණ වශයෙන්ම ආත්ම දිට්ඨියක් තුළ තමන් කටයුතු කරනවා කිසිම ගැටලුවක් නැතුව නিত্য මට්ටමක් තුළ තමන් කටයුතු කරනවා කිසිම ගැටලුවක් නැතුව දැන් ඕක අපේ ජීවිතයට සැසඳිලා ගිහිල්ලා ඒ ජීවිතේ යථාර්ථයේ දකින නුවණට ඔබෙන් ගියපු මෙහා පැත්තෙන් පිහිටලා තියෙන අවිද්‍යාව තුල අපි රැඳිලා ඒ අවිද්‍යා රාමුව ඇතුලේ අපිට හැම වෙලාවකදීම එළියේ තියෙන දේ ගැන තීරණය කරන මනෝ මානසික මානසික මට්ටමක් ඇති වෙලා තියෙනවා මනෝභාවයක්. අපි ඒක නිසා තියෙන ලෝකේ ගැන දැන් අපිට ඕන තරම් හිතන්න පුළුවන්. තියෙන ලෝකේ ගැන හිත හිත අඳන්න පුළුවන්කම තියෙනවා. පවතින යථාර්ථය නොදන්නකම නිසා. මම පුංචි කාලේ දැකපු දෙයක් තියෙනවා. අපේ එක ඥාති පිරිසක් එක රූපවාහිනිය යන ටෙලිනාට්‍යයක් බලමින් බොහොම දුකටපත් වෙලා බොහොම අඬන මොහොතක්. හැබැයි ඒ වෙලාවේ මම කල්පනා කළ දේත් මට මතකයි. මම කල්පනා කළා මේ රඟපාපු අය මේ වෙලාවේ කොහොම ඇද්ද කියලා. රඟපාපු අය බොහොම මේ වෙලාවේ සතුටින් ඇති. ඒ අය කරපු කියපු දේවල් ගැන හිතමින්. හැබැයි මේ දිහා බලාගෙන ඉන්න අය බොහොම දුකින් මේ වෙලාවේ අඬනවා. දැන් ඇත්තටම මෙතන සිද්ධිය මොකද්ද? ඇත්තටම පවතින යථාර්ථයේ තේරුම් ගත්ත කෙනා, එතන තියෙන ඇත්ත තේරුම් ගත්ත කෙනාට එතන අඬන්න දෙයක් ඉතුරුනේ නැහැ. එයාට එතන අඬන්න දෙයක් ඉතුරුනේ නැහැ. හැබැයි යථාර්ථය නොදැක්ක ඒක තමන්ගේ ජීවිතේ කරගත්ත දෙයට වැරදි දේ තමන්ගේ ජීවිතේ කරගත්ත කෙනාට දැන් අඳන්න තියෙනවා. ඒ නිසා ඔබට කිසි ගැටලුවක් නැතුව බොහොම ශෝකජනක චිත්‍රපටියක් දිහා බලාගෙන ඔබට අතුරක් නැතුව අඬන්න පුළුවන්කම ලැබිලා. අද දවසෙත් ඔබ කරන්නේ ඒකමයි. එනිසා කියනවා සුපින උපමා කාම. කාමය කියන්නේ හරියට සිහිනයක් වගේ. ඔය හීනය කියලා කියන්නේ ඒක හීනයක්, පහත් දෙයක්, යථාර්ථ ලෝකේ නැති දෙයක්. ඇයි? ඒක ඇත්තටම සිද්ධ වුණ දෙයක් නෙමෙයි. තමන්ගේ හිතෙන් හදාගත්ත ටික තමන්ම හිතෙන් බලලා. ඒ නිසා ඒක හීනයයි සම්මත වෙලා. පහක් කියලා කියනවා. ඔබ නොදන්නවා වුණාට අදත් තියෙන හීනම තමයි. මේ මොහොතේදී කටයුතු කරන්නේ හීනයක් එක්ක. හීනයක් එක්ක කියලා කිව්වේ ඇහැට පේන ඇත්තම ගතිය පැත්තකින් තියලා අපි හිතාගත්ත ටිකත් එක්ක අපි සැප දුක් විඳිනවා. අපි හිතාගත්ත ටිකත් එක්ක අනාගතය ගැන අපි තීරණය කරනවා. අපි හිතාගත්ත ටිකත් එක්ක අපි ගනුදෙනු කරනවා. හීනයක් නෙමෙයිද? මේකත් හීනයක්. ඒ නිසා තමයි සුපිනූපමා කාමා මේ කාමයේ හරියට හීනයක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මොකද හීනේ පේන වෙලාවටත් තිබුණේ හිතෙන් ගෙනල්ලා දීපු ටික ඇත්ත කරගෙන ජීවත් වෙච්ච කම. මේ මොහොතේදී තියෙන්නේ අතීත අන්තයේ තුල ඇති බවට ගෙනල්ලා දෙන තමන්ගේ හිත පැත්ත දැන් මේ මොහොතේ තියනවා කියලා හිතාගෙන ඉන්න දේ ආදරණීය අම්මා එළියේ ඉන්නවමයි කියලා හිතාගෙන ඉන්න තමන්ගේ හිත පැත්ත ගෙනල්ලා දෙන ටික ඇත්ත කරගෙන ජීවත් වෙන කම. එතකොට මේ වර්තමානයේ කොහෙටද අපිට ආදරය දැනුනේ? ඇහැට ආවේ නැත්නම් කනට ආවේ නැත්නම් නාසයට දිවට කයට ආවේ නැත්නම් කොටින්ම රූප පැත්තෙන් ගෙනාවේ නැත්නම් අපි දන්න හිත පැත්තෙන්ම ගෙනල්ලා දීපු ආදරණීය අම්මයි බදු රූපයක් කවදාවත් ලෝකෙ තිබුණේ නැහැ. මේ ටික ඔක්කොම අපේ දැනුම පැත්තෙන් ඇති කරපු දේ සංඛාරයේ පැත්තෙන් ගෙනල්ලා දීපු ටික. දැන් අපිට දුක ගෙනල්ලා දෙන්නේ ඔන්න ඔය ඇත්ත කරගත්ත මට්ටම චේතනාවේ ඇත්ත නොදකින කම. චේතනා බහෝ කියපු තැන චේතනාව භවය සකස් කරන මට්ටම අපි නොදකිපු තැන දැන් අපිට අම්මා යන හිත හිත හිත හිත ඉන්න පුළුවන්කම ලැබිලා. හිතෙන් හදලා දීපු දේ ඇත්ත කරගෙන නෙමෙයිද? හිතෙන් හදලා දීපු දේ ඇත්ත කරගෙන. හීනේ දකින්නකොට බය වෙලා දිව්වෙත් හීනෙන් ඇඬුවෙත් අපි හිතෙන් පෙන්නපු බොරුව ඇත්ත කරගත්ත කම. දැන් කරන්නේ හිතෙන් පෙන්නපු බොරුව ඇත්ත කරගත්ත කම නෙමෙයිද? නමුත් මේ මොහොතේදී අපිට තේරෙන්නේ නැහැ මේ මොහොතේ පවතින්නේ හීනේ කියලා. හීනේ ඇතුලේ හිතුන් නෑ වගේ හීනේ ඇතුලේ ඉන්නකොට ඒක හීනයක් කියලා මේ වෙලාවේදී අපිට හිතෙන්නේ නැහැ මේ ඉන්න එකක් ඒ වගේම හීනයක් තමයි කිසිම වෙනසක් නැහැ කියන එක. ඇත්තම කතාව කිව්වොත් මේ වෙලාවෙත් ඉන්නේ හීනයක් තුළම තමයි. කිසිම වෙනසක් ඇත්තේ නැහැ. එනිසා අපිට මේ හීනය යම් වෙලාවක නැගිට්ටොත් අපිට තේරෙයි අපි හිතේ කොච්චර හීනෙකද කියලා. ඒ වගේ යම් කෙනෙකුට ප්‍රඥාවක් පහළ වුණොත් නුවණක් පහළ වුණොත් එහෙම පවතින යථාර්ථය ගැන එයාට තේරුම් ගන්න පුළුවන් මේ ඇත්තටම ඉන්නේ මොන තරම් හීනෙකද කියලා. ලෝකයේ ආඬන තැනක එයාට පෙනේ හීනෙන් අඬන අය. ලෝකයා hina වෙන තැන. එයාට පෙනේ හීනෙන් hina වෙන අය. එයාට ලෝකෙ තුල ප්‍රණිදි නෑ මට අද මේ වගේ හීන පෙනේවා කියලා අපිට ප්‍රණිදි නෑ. ඒ වගේ එයාට හීනෙන් ප්‍රණිදි ඇත්තේ නෑ. මොකද එයා දන්නවා ඇත්තටම පවතින යථාර්ථය කියන දේ. ඒක හීන දෙයක් පහත් දෙයක් හැටියට එයා දකින නිසා ඒක යථාර්ථය නෙවෙයි කියලා දකින නිසා. එනිසා ඒ තුල රසය එයා බලාපොරොත්තු වෙන්නේ නෑ. ස්පර්ශ ආයතන හයම ඇත්ත කරගත්ත කමෙන් මිදිලා මිදුණු මනසක් පාවිච්චි කරනවා. ස්පර්ශ ආයතන හයෙන්ම මිදුණු මනස තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි භව නිරෝධයේ නිවනයි සලායතන නිරෝධයේ නිවනයි කියන තැන බුදුරජාණන් වහන්සේ අපිට පැනෙන්නේ. ඒ නිසා අපිට දැන් හැම මොහොතකම නුවණ පවත්වන්න වෙන ධර්මතාවය තමයි අපි ජීවත් වෙන තැන තියෙන යථාර්ථය කියන දේ. අපිට වෙන කොහේවත් තියෙන දේවල් පිරිසිදු දැක්ක කියලා අපිට සෙත් 89ක් තියනවලු නේද කියලා චෛතසික 52යි නේද කියලා අපිට කොයි වෙලාවකවත් නිවන හම්බ වෙන්නේ නැහැ. අපිට ඒ තුල අපි තුල ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වුණොත් මෙන්න මේ වගේ ධර්මතා ටිකක පැවැත්මක් නේද පවතින්නේ කියලා සත්පුද්ගල සංඥාව ඉක්මවා යන බවක් අපිට දකින්න පුළුවන් වුණොත් අන්න අපිට පුළුවන් වෙන්නේ. ඇහැට පේන රූපේ ඇත්ත වෙලා ඇත්ත වෙච්ච රූපේ මේ චිත්තක්ෂණ වශයෙන් මේක රූප කලාප කැඩි කැඩි බිඳ බිඳ බිඳ බිඳ යනවා හරියට ටීවී එකක තියෙන channel අහු වෙන්නේ නැති වෙලාවට අර ඩොට් ඩොට් ඩොට් ඩොට් නලියනවා වගේ මේ රූප කලාප බිනි බිනි බිනි බිනි යනවා කියලා අපි බැලුවා කියලා දැන් අපිට ආශ්‍රව ගෙවෙයිද? දැන් ආශ්‍රව ගෙවෙන්නේ නැහැ. මොකද ඒක දැනගත්ත කියලා ආශ්‍රව ගෙවෙන්නේ නැහැ රාගයට හේතුව රාගයට පදනම එතන නැති නිසා. මොකද පරමාණු විද්‍යාඥයන් කෙලස් නැති කරලා හිටියේ නැහැ. ඒගොල්ලෝ හොඳටම දැනගෙන හිටියා අනුසිද්ධාන්තයන් පිළිබඳව. පරමාණු පරමාණු පිළිබඳව. එතකොට පරමාණු විද්‍යාඥයෝ නිවන් දැක්කේ නෑ. මොකද ඒ අය බිඳි බිඳි බිඳි බිඳි ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන වෙනස් වෙන විදිහ ගැන එයා දැනගෙන හිටියට එයාට පුළුවන්කම තිබුණේ නෑ නිවන් දකින්න. මොකද ඒ ක්ෂණයක් පාසා වෙනස් වෙන බව දැක්ක කියලා ඒක නැති වෙන බව දැක්ක කියලා නිවන නොලැබෙන නිසා එනිසා ඊට වඩා සියුම්ම ඕක බලන්න ගියත් පරමාණුව හැදිලා තියෙන්නේ මොකෙන්ද කියලා හොයන්න ගියත් ඒ පැත්තෙන් නිවන හම්බ වෙන්නේ නැහැ. හේතුව ඇහැට පේන රූපේ රැවටිලා නේ. එනිසා එයාට දකින්න තියෙන්නේ ඇහැට රූපයේ පේන තැනක පවතින යථා ස්වභාවය පිළිබඳව. ඒකයි සලායතන නිරෝධයකටයි මනස පිහිට විය යුත්තේ කියන එක මතක් කළේ. නැතිනම් මේ ජීවත් වෙන ලෝකේ පිළිබඳව යථාර්ථය අවබෝධ කරගන්න. එනිසාමයි ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවක් මේ බඹයක් තරම් වූ ශරීරය තුලින්ම පනවා වදාරමි කියලා දේශනා කළේ. ඒක දේශනා කළේ වෙන කොහෙන්වත් නෙමෙයි මේ මේ තමා තුළ ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙයක්. Taman තුළ අවබෝධ කරගත යුතු ධමයක් විදිහට. එනිසා දැන් අපිට නුවණක් පවත්වන්න වෙනවා ස්පර්ශ ආයතන 6 පිළිබඳව නුවණ පවත්වනකොට මේ Taman තුළ අවබෝධ කරගන්න දෙයක් නම් ඒකේ තියෙන හේතුඵල ධර්මය මොකක්ද කියන එක ගැන මේ අවිද්‍යාව සංඛාර ආදී ධර්මතා ටික අපි ඇත්ත ඇති හැටියට නොදන්නකම නිසාම හදාගත්ත දෙයක්. අවිද්‍යා තණ්හා අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන මේ ධර්මතා ටික නිසාම හැදුණු මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික පිළිබඳව අපි ඇත්ත නොදැක නොදැක්කොත් අපිට ඇති දේ බවට නැවත භවයේ සකස් කරලා තියෙයි. ඒ නිසාම අපිට අවිද්‍යාව සම්භූතං අවත්තේටි මේ ටික අවිද්‍යාවෙන් හදපු දෙයක්, කර්මයෙන් හදපු දෙයක්, තණ්හාවෙන් හදපු දෙයක් ආහාරයෙන් හදපු දෙයක් කියලා නැවත නැවත ප්‍රතිවීක්ෂා කළ යුතුයි. එතකොට පේනවා ස්කන්ධ ටික හටගත්ත පැත්තත් ස්කන්ධ ටික නැති වෙන පැත්තත්. අපිට ලෝකේ තිබුණා කියන දේ අනාගතයට ඇති වෙනවා කියන මේ දේ නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙයි. එතකොට අපි මේ මේ පහුගිය කාලයේ පුරාවටම දේශනාව පුරාව දේශනා ටිකින්ම කතා කරන්නට යෙදුණු සාරාංශය ගත්තොත් සමස්තය ගත්තොත් ඔය කියන කාරණා ටික ඔය කියන ප්‍රඥාව තමයි අපි කතා කළේ. ඔය කියපු කාරණා ටිකේදී අපිට වැදගත්ම දේ තමයි ඔක අපේ සත්‍ය ඥානයට ගෝචර වෙන දැනුම. ඔක අපි දැනගන්න ඕන තැන, අපි අවබෝධ කරගත යුතු, අපි යා යුතු තැන පිළිබඳව අපිට ගොඩනැගුණු අපි දන්න දැනුම. හැබැයි අපි ප්‍රත්‍යක්ෂ කරන්න යනකොට ওই කාරණාව කෘත්‍ය ඥානයේ තුල ඉඳලා සිහිය පිහිටවන්න යනකොට අපිට අවශ්‍යයි සීලය, ඒ වගේම සමාධිය. අපි සීලේ පැත්තෙන් අපේ හිත, කය, වචනය සංවර වෙලා තියෙන්න අවශ්‍යයි. ඒ වගේම සමාධිය පැත්තෙන් චිත්ත ඒකාග්‍රතාවය අපිට අවශ්‍ය වෙනවා. එතකොට අපිට සීලේ පැත්ත සීලේක පිහිටලා ඒකේන ඉන්ද්‍රිය සංවර සීලයකින් යුක්ත වෙලා ආචාර ගෝචර සම්පන්නව අනුමාත්‍ර වර්ධෙහි බය දකිමින් ශික්ෂාපද දැඩිව සමාදන්ව දැඩිව ගෙන හික්මෙනවා. මේ කෙනාට හැම වෙලාවකදීම දැන් සිහිය පිහිටවන්න තැනක් තියෙනවා සතිපත්තානයක් කියනවා ඒකට ඒ වගේම ප්‍රඥාවක් තියෙනවා නුවණක් තියෙනවා සිහිය පිහිටවලා දකින්න පැත්තක් එතකොට මේ ප්‍රතිපදාව අංග සම්පූර්ණයි යායුතු තැන දන්නවා නිර්වුල්ල එතනට යන්න පුළුවන් විදිහට එයා ප්‍රතිපදාව වඩනවා දැන් එයාට ආනාපාන සතිය වඩන්න ඕනේ නෑ නිවන් දකින්න කියලා ඇයි එයා දන්නවා ආනාපාන සතියෙන් කරන කාර්යය කෘත්‍ය මොකක්ද කියලා. එයා දන්නවා ආනාපාන සතිය මට සලායතන නිරෝධය ගෙනල්ලා දෙන්නේ නැහැ කියලා. එහෙනම් ආනාපාන සතියෙන් කරන්නේ සමතේ පැත්ත. හැබැයි ආනාපාන සතියත් එක්කම පෙන්වන අනිත් ධර්මතා ටිකක් තියෙනවා නුවණ වැඩිවීමක් පෙන්වනවා. අනිච්චානුපස්සී වාසසී සාමීති සික්කති නිරෝධානුපස්සී වාසසී සාමීති සික්කති විරාගානුපස්සී වාසසී සාමීති සික්කති පටිනිස්සග්ගානුපස්සී වාසසී සාමීති සික්කති මේ විදිහට පෙන්නන අනිත් පැත්තකුත් තියෙනවා එතකොට එයාට ආනාපාන සතිය සමතාර්ථය सिद्ध කරලා තියෙනවා අනිත්‍ය දකින්න බව නිරෝධය දකින්න බව විරාගය දකින්න බව එයාට ප්‍රඥාව පැත්ත පෙන්වලා තියෙනවා එතකොට හරියට ගොයම් මිටක් අල්ලගෙන ඕනේ ගොයම් මිට කපන්න. ගොයම් මිට අල්ලගන්නේ නැතුව නිකන් දෑකැත්තෙන් ඇද්ද කියලා මේ ගොයම් මිට කැපෙන්නේ නැහැ. ඒ වගේ අපිට කෙලස් ටික හිර කරලා කෙලස් ටික අල්ලගෙන ඕනේ කෙලස් සිඳින්න. ඒ වගේ මේ ප්‍රඥාව නැමැති මේ දෑකැත්ත අතට ගත්තට පස්සේ අනිත් මිටින් අල්ලගන්න සිහිය නැමැති මිටින් හොඳට මේ ටික අරගෙන කපන්න මුලින්ම සිඳින්න. ඒ වගේ අපිට හොඳට සතිපට්ඨානයක සිහිය පිහිටවල හොඳින් හිත පිහිටව ගත්තට පස්සේ තමයි අපිට හිතේ අරමුණු විතරක ප්‍රකට වෙන්න ගන්නෙ. නැත්තම් අනුසහගත තැන පවාම අපිට මමත්වයේ ගොඩනගලා අස්මිමානයේ අද සක්කාය දිට්ඨිය බවටම පත් කරලා තියෙන අපිට ලේසි නෑ සක්කාය දිට්ඨිය දුරු කරගන්න විදිහට මනස පවත්තන එක. ඔහේ හේතු ටික ඇතිකල්ලි හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක මෙහි කියලා කිව්වට එහි ආස්වාදයේ දකින්නකම නිසාම එළියේ තියෙන දේ කාලම තමයි මේ රහ ආවේ කියලා අපි දන්න නිසාම ඒ දේම කන්න ලෝකෙ තුල හොයනවා. එහි බලපු නිසා තමයි මට මෙහි සතුට ආවේ කියලා ගන්නකම නිසා එහි සතුට හොයනවා. මොකද එයාට ප්‍රත්‍යක්ෂයට ගියා ඒක. ඒ ප්‍රත්‍යක්ෂයට ගියා නම් මේ මෝඩකම දුරු වෙන්නත් එයාට ප්‍රත්‍යක්ෂ විදිහට වැඩෙන මාවතක් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි එයාට ස්කන්ධ නුවණ, ආයතන නුවණ, ධාතු වල නුවණ එයාට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම සතිය නුවණ සතිපට්ඨානයක් වඩන්න එයාට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා එයාට අවශ්‍ය වෙනවා ගොයම් මිට එකතු කරලා ගන්නවා වගේ නැඩිය යුතු කෙලෙස් හිත උද්දච්චයට ගිහිල්ලා විසිරලා තියෙන කෙලෙස් ටික සමතේ මැඩලා පැතික් පැත්තකින් තියලා ඒ ටික අයින් කරලා ගන්න. ඒ වගේම සිඳිය යුතු කෙලෙස් ටික අරගෙන ඒ ටික ප්‍රඥාවෙන් සිඳලා අයින් කරලා දාන්න. ඒ වගේ සමුච්ඡේදයෙන් ප්‍රහාණය කළ යුතු දේ සමුච්ඡේදයෙන් ප්‍රහාණය කර යුතුයි. ඒ වගේම නිතරම අර ධර්මතා නිසා හටගත්ත හිතට නැගෙන නොඑක් නොඑක් කෙලෙස් සිතුවිලි තියෙනවනම් ඒ ටික සමතේ තුලේ හිතේ යටපත් කළ යුතුයි. මේක තමා විසින් කළ යුත්තක් වෙන කෙනෙක් ඉන්නේ නැහැ අපේ හිත හදලා දෙන්න. වෙන කෙනෙක් ඉන්නේ නැහැ අපේ හිත නැවත වතාවක් සකස් කරලා කෙලෙස් යටපත් කරලා දෙන්න අමාරුයි තමයි. අපහසුයි තමයි උත්සාහයෙන් කළ යුතුයි තමයි වීරියෙන් කළ යුතුයි තමයි වීරය නැතුව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මහා වීරයක් ඕනේ uppan uppanan papakalanan papakanan akusalanan dhammana මේ upanupan papaka අකුසල ධර්මයන් නාදිවාසේති පජහති බ්‍යන්ති කරෝති අනභවං ගමේති ඉවසන්නේ නැහැ ඒක ඉවසගෙන ඉන්නවා නම් තව තව ඇති වෙනවා ඒක ඉවසන්නේ නැහැ නාදිවාසේති පජහති ඒකේ වෙලාවට දුරු කළා දානවා ඒක නැවත නූපදින තත්ත්වයටපත් කරනවා. ඒ නිසා අපිට දැන් උපනුපන් පාපක අකුසල ධර්මයන් දුරු කරන්නේ නැත්නම් ඒවම ඇසුරු කරනවා නම් ප්‍රතිපදාව පේන්නේ නැහැනේ. එනිසා දැන් අපිට සිද්ධ වෙනවා උපනුපන් පාපක අකුසල ධර්ම දුරු කරන්න. එතකොට අපිට උපනුපන් පාපක අකුසල ධර්ම දුරු කරලා නැවත නැවතත් අපේ මේ කුසලයේ පැත්තට හිත යොමු කරන්න. යම් ධර්මතාවයක් නොදන්න කම නිසා නම් කෙලෙස් නැවත නැවත නැගීගෙන ආවේ ඒක දන්න කම නිසා ඒක සමුච්ඡේදයෙන් නැති කරනකොට අර කෙලෙස් වලින් එන පීඩාව අපිට එන්නේ නැතු වෙනවා. ඒ කෙලෙස් වලින් එන පීඩාව අපෙන් අයින් වෙනවා. ඒ නිසා අන්න එතනට යන්න උත්සාහවත් වෙන්න අපිට ඒ සඳහා ඒකායන මඟ තමයි සතර සතිපට්ඨානය. ඒක හරියට වඩන්න නම් සතිපට්ඨානය සිහිය පිහිටවීම සහ මේ කතා කරන ස්කන්ධයන්ගේ නුවණ කියන එක ආයතනයන්ගේ නුවණ කියන අපේ ජීවිතයට අනිවාර්යෙන් ලැබිය යුතු දෙයක්. ඒ නිසා කවුරුත් කල්පනා කරගන්න ඒ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව අද මේ විදිහට කවුරුත් බොහෝම ශ්‍රද්ධාවෙන් යතුම් ධර්ම ශ්‍රවණයක් සිද්ධ කරගන්නට යෙදුණා. ඒ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන්ම අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්මන සම්හන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න සම්හන්සේට සම්හන්සලා දෙනමතම උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා පින්නුම්මන් කරනවා. ඒ වගේම මේ ස්ථාන දිග්ගහිතිෂ්ඨකාරක ආදී යම් දේවගණ සමූහයක් වෙනවා සියලුම දෙවියන්ට මේ පින්නුම්මෝදන් වෙත්වා. ඒ දෙවියන්ටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා දෙවියන්ට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේදී ධර්ම දේශනාවේ දායකත්වයේ දරන අංක 24 සෙනවි රත්න පෙදෙස කලුතර දකුණු පදිංචි පුෂ්පා ප්‍රේමරත්න මහත්මිය එතුමිය බලාපොරොත්තු වෙනවා මියගිය දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට කල්පනා කරගන්නේ දෙමව්පියන් ප්‍රධාන කරගත් වර්ග පරම්පරාව යාත ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනා නමිනුත් මේ පරිලෝකීය සංසාරික හෝ මෙලොව වශයෙන් යම් ඥාතිවරයෙක්ින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සීල සත්වද මේ පින් අනුමෝදන් වෙත්වා දුකේ සිටින දුකෙන් අත මිදෙත්වා සැපක සිටින මේ සැපතවත් වඩා වර්ධනය කරගනිත්වා ඥාතීන්ටත් අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්නේ ඒ වගේම අද මේ වටිනා ධර්ම දේශනාවල උතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ සමස්ත ලෝකෙටම ඒ බෙදා හැරීම සඳහා ප්‍රචාරණය ප්‍රචාරය සඳහා ඒ අනුග්‍රාහකත්වය ලබා දුන්න අංක 24 සෙනෙවිරත්න පෙදෙස පදින් කමිතර දකුණ පදින්චි පුෂ්පා ප්‍රේමරත්න මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලුම දෙනාට ඒ වගේම මේ සෑම සියලු දෙනාටම දුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ පිණසම කායික මානසික සුවතාවය සැලසී ගෝර කටුක බහංකර දුක් සහිත සසරෙන් එතර වීම පිණිස මේ උතුම් කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා පින්නම දන්වන්න හැම දිනාටම තෙරුවන් සරණයි Thank you.